දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි මෑණින් වහන්සේගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සැසිවාරයේ ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට භාවනා කමඨහන් සම්බන්ධ පත්‍රිකා 10ක් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. අවසරයි. හොඳයි. ආදුනිකයෙක්මි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානය ඔබ වහන්සේගෙන් ඊයේ ලැබුණු උපදෙස් පරිදි ආස්වාස ප්‍රස්වාසයේ ගමන් මඟ ඔස්සේ නොගොස් නාසිකාග්‍රයේ වාතය ගැටීම නිරීක්ෂණය කළෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්වෙන්ව නිරීක්ෂණය වේ. පෙරට වඩා වැඩි වේලාවක් ආස්වාසය හා ප්‍රස්වාසය සඳහා ගත වේ යයි සිතේ. ආස්වාසය හා ප්‍රස්වාසයේ දිගු හා කෙටි බවක් නිරීක්ෂණය නොවේ. ආස්වාසයේදී එක් වාත රොදක් ලෙස මුලින් පෙනුනි. පසුව එය වාත රොද දෙකකට හෝ තුනකට කැඩී නිරීක්ෂණය වේ. ඇතැම් විට ආස්වාස වාතය රළුවටද ප්‍රස්වාසය සිනිඳුවටද දැනේ. සක්මන. ඊතා ඉක්මනින් ඉනෙන් පහළ කොටසට සතිය පිහිටයි. එවිට පාද දෙකේ චලනය කෙරෙහි සතියෙන් යුතුව බලා සිටිමි. පෙරට වඩා ඉක්මනින් මම ඇවිදිනවා යන්න දැනේ. දැන් ඇවිදින විට ඇවිදින බව බලෙන් මෙන් සිහි නොකරන අතර නිතැතින්ම ඇවිදින බව පසක් වේ. දැන් දැන් සක්මනට අලස බවක් දැනේ. තෙරුවන් සරණයි. මේක දෙවෙනි තුන්වෙනි වාක්‍යය සඳහන් කරලා තියෙනවා වෙනදට වැඩිය ආනාපානයට වෙලා ගන්නවයි කියලා. ඒකෙන් අදහස් කොයි එක එනවද දන්නේ වැඩි වෙලාවක් ආනාපානෙ බලන්න පුළුවන් කියන එක කියනවද නැත්නම් ඒක ආස්වාසයකට ප්‍රස්වාසයට වැඩි වෙලාවක් ගන්නවද කියන එක ඒ වාක්‍ය නෑ. ඊගා වාක්‍ය ලියලා තියෙනවා ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස වැටෙන්නේ නැහැ කියලා. කිසිම දවසක කමඨහන් වார்த்தාවට වැටෙන්නේ නැති දේවල් ලියන්න එපා. වැටෙන ප්‍රකට දේ ලියන එක විතරයි කරන්නේ. වැටෙන්නේ නැති එකක් ගැන ලියනවා කියන්නේ වැරදි දෙකක්. එකක් තමයි අපේක්ෂා. මේ වෙනස වැටේවා කියලාම අපේක්ෂා කරන්න බෑ. මේකේ එන දේ බලන්න ඕනේ. දෙක වර්තකල යුතු නොකල යුතු දේවල් දන්නේ නැහැ. ඒ නිසා ඒවා පුංචි දේවල්. චෝදනා පුංචි චෝදනා. නමුත් මේ ඔක්කොම හිතේ තියාගන්න ඕනේ. ආනාපානිය හෝ සක්මන හෝ අනායාසයෙන් සිදුවන හොඳයි. වැඩි වේලාවක් අරමුණේ හිත තියෙනවා හොඳයි. ඒව හොඳ ලකුණු. නමුත් මට අරක පෙනුන්නේ නැහැ මේක පෙනුන්නේ නැහැ. ওই නෑ බෑ කියන දෙක කොහොමඩක්ක විපස්සනා ලෝකෙ ඇත්තෙම නැහැ. මට අහවල දෙයි බෑ කියලා දෙයක් විපස්සනාට ඇත්තෙත් නැහැ. පේන දේ බලන්න කියලා නැති. දෙක මට අරක පෙනුන්නේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා ඔය වැරදි ඩික්ෂනරියක් කරන් තියෙන්නේ විපස්සනා ඩික්ෂනරියක් ගන්න. ඒකේ වචන දෙක ඇත්තෙම නැහැ. මොනම වෙලාවකවත් නෑ බෑ නෑ. ඇති යකි සංඥා විතරයි තියෙන්නේ. එතන චරුචරු එන්නම බෑ. චරුචරු එන කිසිම වෙලාවක මේ සතියේ නෑ කමක් නෑ. විපස්සනාට නෑ කමක් නෑ. ඒක ටික ටික ටික ටික හදනකොට අන්තිමට ඒක ඇඟට ඇටුවම් බහිනවා. එතකොට මතුවෙච්ච දේ මති තියෙන දේ දන්න තැනින් තියෙන තැනින් පටන් ගත්ත ගියා. නැති දේවල් ඉන්නේ නෑ. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අරමුණට සමීපව සක්මනෙහි යෙදුනා. මෙනෙහි කිරීමකින් තොරව পায় පොළොවේහි ස්පර්ශ වීම දකිමින් සිටියා. එසේ තබද්දී තද බවක් වගේම බර බවකුත් පෙර අවස්ථාවලදී දැනුණු අතර ඒ තද බව බර බව එක කැටියක් පිඩැල්ලක් සේයි මා දුටුවේ. නමුත් අද পায় පොළොවේ ස්පර්ශවන විටම දැනෙන එම ස්වභාවයන් ක්‍රමයෙන් වැඩි වෙමින් ගොස් සම්පූර්ණ කයේ බර එම පාදයට යොමු වෙද්දී එම ස්වභාවයන් ඊතා ප්‍රකට බව නිරීක්ෂණය කළෙමි. පාදය ඔසවද්දී පෙර දැනුණු සැහැල්ලුව ක්‍රමයෙන් වැඩිවන බවත් සියුම් බරගතියක් පවතින බවත් නිරීක්ෂණය කළෙමි. මෙසේම සීතල උණුසුම ආදී අනිකුත් ලක්ෂණද මොහොතින් මොහොත වෙනස් වෙවි දැනෙන දෙයක් බව දැක ගතිමි. වර එක පාදය ඔසවන තබන විට পায় යන සංඥාව දුරව ගොස් හුදු සැහැල්ලුවක් තද බවක් පමණක් අරමුණු විය. ඒ ස්වභාවය සක්මනට අමතරව ඇවිදින අනෙක් අවස්ථාවලදීද දැකගත හැකි විනි. පර්යංකයේදීද අරමුණට සමීපව බලද්දී ඊයේ සේම මූලික අරමුණේ විපරිණාමයන් දුටු අතර වර එක කයේ දුක් වේදනා හා පිම්බීම හැකිලිම අතරින් වඩා ප්‍රකටව දැනෙන අරමුණට වඩාත්ම සමීපව සතියෙන් වාසය කළා. පරයන්කය අවසන් වීමට ආසන්නයේදී පාද දෙකේම දැඩි වේදනාවක් දැනුණු අතර එක් පාදයක ඉරන්නාක් මෙන්ද අනෙක් පාදයේ තද කරන්නාක් මෙන්ද දැනිනි. මූලික අරමුණ අතහැර මේ වේදනාව වෙත සතිය යොමාගෙන සිටිද්දී ඒවා එක්වරම ඇතිවන ඒවා බව දැනුණත් වඩාත් සමීපව බලද්දී සිත එක් අකුලක වේදනාව දැනගනිද්දී අනෙක් අකුලේ වේදනාව නොදැනෙන බව නිරීක්ෂණය කළෙමි. පා දෙක වෙත වේගයෙන් දෝලණය වෙමින් පවතින නිසා මේ වෙනස හඳුනා ගැනීමට පවා ඊටමත් අසීරු අඩියක තිබුණා. වරින් වර මූලික අරමුණද ඉස්මතු ආ නමුත් වේදනා දෙසම සතියෙන් බලා සිටි අතර ඒ වේදනාවන් එකම ආකාරයකට නොපවතින බවත් වේදනා වර්ග ගොඩක් ඇතිවන බවත් දැනුනි. එහෙත් අරමුණ කෙරෙහි සතියේ සමීප බව අඩුවෙද්දී ඒ වේදනා ඉරන්නාක් මෙන්ද තද කරන්නාක් මෙන්ද දැනේ. වේදනා කෙරෙහි සියුම් නුරුස්නා සිතක් ඇතිවෙමින් තිබූ බවත් හෘද ස්පන්දනය වැඩිවන බවත් ඒ තාලයට උඩුකයේ බොහෝ තැන් නටන දඟලන බවත් නිරීක්ෂණය කළෙමි. මෙසේ අද දවස පුරාම සෑම පර්යංක වාරයකදීත් සක්මනකදීත් මේ ස්වභාවයන් අද්දුටු අතර නිදිමත කම්මැලි ගති නොආවත් දැඩි වෙහෙසකින් සිත කය පෙළෙන බව අද්දුටුවෙමි. නමුත් වීරිය මදකුදු අඩු නොකර පුහුණුවේ යෙදුණෙමි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ තියෙන ප්‍රධාන දෝෂ ඇත්තේ නෑ නමුත් සියුම් සුද්ධ කිරීම වශයෙන් කියනවා නම් වේදනාව උග්‍ර වූයි කියලා මූල කර්මස්ථානේ බැහැර කරන්න එපා. ඒකල හිපදෙනාට හිත යොදන්න යනවට වැඩිය ඔක්කොම සමසේ එන්න අරින්න එන විදියට ප්‍රකට දේ බලන්න. එතකොට වේදනාව වෙන්න ඇති ප්‍රකට දේ. නමුත් තමන්ගේ මූල කර්මතන ඔහි තිබිච්චාවයි. ඒ කියන්නේ ඒ වෙලාවේ ජවනිකාවේ ප්‍රධාන නළුවා චිත්‍රපටි ප්‍රධාන නළුවා නෙවෙයි වෙන එකනේ. නමුත් ප්‍රධාන චිත්‍රපටියේ චිත්‍රපටි ප්‍රධාන නළුවත් පැත්තක ඉන්නවා. ඒ නිසා එයාව අයින් කරන්න යන්න එපා. ඒ වගේම තමයි ඔය හොඳටම වේදනා එකක් කියලා එකක් ඇත්තේ නැහැ. වේදන තියෙන පොදියක් ඔය හැරි. ඔය එකක් මිස්මතු වුණාට අන්තික නැති කරන තමයි ඒක ඉස්මතු වෙන්නේ. ඒක නැවතත් අහුම්කම් දෙන්න වේදනාවක් ඉස්මතු වෙන්නේ අනික ඔක්කොම යටපත් කරගෙන. ඒසයි මතුවෙන වේදනාව දන්නවයි කියලා කියන්නේ අනික් සේරම එයා එයා මතුවෙන්න ඕන නිසා නිකයි යටපත් කරනවා. පුළුවන් නම් කෙනෙකුට මේ මතුවෙන්න හදන වේදනාව තියේදී අනි අගේ අනික් පැතිවල මොනවද වෙන්නේ කියලා ඒව නිවන් දැකලා තියෙනවා. ඒක හරි පුදුම සෙල්ලමක් තියෙන. අපි හිතමු හොඳට ඕන දරුණු වේදනාවක් මේ දනිස් පොල් කටේ තියෙනවා කිව්widetilde ඕකම අල්ලන්නේ උදේ ඉඳලා හඳ යනකම් කෑක ගහ ගන්න එකනේ නාකියන්ගේ නාකිච්චන්ගේ වැඩේ. නමුත් ඒ වෙලාවේ ධනිස් කැක්කුම තියෙනකොට අනික් පැති මොනම කැක්කුමක්වත් නැහැ. දති කැක්කුම් නැහැ, බඩේ කැක්කුම් නැහැ, මොකක්වත් නැහැ. ඒ නිසා මේ මතුවෙන එක මතුවෙන්නේ අනිත් ඔක්කොම යටපත් කරගන්න. අපි ඒ නිසා මේ මතුවෙච්ච එකනත් බලන ගමන් එයා හෙවණැල්ල පොඩ්ඩක් බැලුවොත් අපි පහනපත්තු කරලා මේෂක් උඩ තියන්නකෝ. ඒතර පහනේ ආලෝකය ඇති කෙරුවට පහන Tamange කකුල් දෙක ළඟට හෙවණැල්ලක් ඇති කරන බව කවුරුත් දකින්නේ නැහැ. ඕනම වහන පත්තු කරලා තියන බයන්න එයා තමන්ගේ කකුල් දෙක ළඟට හේව නැල්ලක් දා ගන්න. ඒකල තමයි ආලෝකයක් දෙන්නේ. ඉතින් අපි බැලුවොත් පහන ප්‍රසිද්ධ වෙන්න වෙන්නේ හේව නැල්ලක් ප්‍රසිද්ධයි. හේව නැල්ලක් නැති පහනයි එකයි ලෝකේ තියෙන හිරු විතරයි. හැම තැනකම ওই අනිත් පැත්ත පෙන්නන පැත්තක් තියෙනවා නොපෙන්නන පැත්තක් තියෙනවා. භාවනා කරන එකනා මොනර නන්නකොට ඉස්සරහිමත් බලනවා. රේ පිටිපස්සෙන් කියලා බලනවා ලස්සනින් හින්දා නෙවෙයි අජුවයි. හැබැයි මොනර වහන්න හදන හැටි පේනවා එතකොට. නටන්න නැටිල්ලේ මේ වහන්න හදනවා මොනවාරි. ඉතින් ඒ නිසා කොතනක හරි වේදනාවක් කාණකේ සතුටක් තියෙනවා. මොකද එයා එන්නේ අනික් සේරම මරාගෙන. අශෝක රජුරු ආවේ අනික් කුමාරවරු 99 දෙනෙක් මරාගෙන. ඊටවත් තමයි රජකම ගන්න. පණ්ඩුකාභය කුමාරයාත් ආවේ 11 දෙනෙක් මරාගෙන. රජා කියන්නේ එහෙමයි. රජ කෙනෙක් රජ වෙනවා කියන්නේ බබලන්නේ සමූල සමූල ඝාතනයක් කරලා තමයි. ඒ නිසා වේදනාවක් කිස්මතු වෙන්නේ අනික් වේදනා සියල්ලම නැති කරලා. අපි පොඩ්ඩක් කරන්න තියෙන්නේ මේත් එක්ක බලන ගමන් අර යට වෙච්ච වේදනාවක් එන්න කැමති නැති වේදනාව බලනකොට අයියෝ අසාධාරණ විදිහට චප්ප වෙලා එයා අයින් කරලා. ආනපානෙත් ඒ වගේ. එකක්වත් නැත්තේ නෑ. එතකොට යෝගාවචර දෙකට සමහිත දැම්මොත් මේ උග්‍රව වද දෙන වේදනාව තියෙද්දී ඒක දිහා බලනා වගේ ඉඳද්දී මේක දිහා බලන්න ගියාම පේනවා අනික ඔක්කොම ඒක නිවන් දැකලා තියෙනවා. අපි සමාදම් වෙන්නේ අර දුක් අනුස මේක විතරයි. අකුසලෙ විතරයි සමාදම් වෙන්නේ. යට ඒක සමාදම් වෙන්න දන්නවනම් මේ දඟලන වේදනාවට දීලා උඹ හිටපන් උඹ නිසා මේ ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ උඹත් ඔය ඇමතිකමක් හරි උප ඇමතිකමක් හරි උඹට දෙන්නම් උඹ කරන වැඩේ පොඩි නෑ. අනික් වේදනාව යටපත් කරනවා කියලා මේක බලනකොට පේනවා මේ තන්නේ කර බලකාමයකින් වැඩ කරන්නේ අපේ ශරීරාංග පවා. එතකොට මනස සතියෙන් බලන ඉන්නවනම් ඒ තේරුමකින් බේරුමකින් තොරව බලන ගතියේදී සත්‍ය ස්වභාවයෙන්ම විමුක්ත ස්ථානයකට යනවා. ඒකට යෝගාචර පේනවා අපි කතා කරන්නේ මොනවද? අපි ප්‍රමුඛතාවය දෙන්නේ මොනවද? අපි මේ අඬාව ගන්න මොකද්ද? අකුසල සමාපatti විතරයි. අනිත් පැත්තේ තියෙන මේ කුසල සමාපත්තියට යණ්ඩයි සතිය සමබර විදිහට යොදවන්නේ. ඒක වෙන්න නම් ආනපානේ අමතක කරලා යන්න එපා වේදනාවට. මූල කර්මත්තානේ ආනපානේ නම් එන තාලෙට තියෙන්න අවධානය ගන්නෙ සාමාන්‍ය මෙහෙම හිතාගන්න අපි අවධානය ගන්නෙ වැඩියම කෙලස් තියෙන තැන. අපි අවධානය ගන්නෙ වැඩියම අකුසල් තියෙන තැන. තොගයක් දුන්නොත් අකුසලයට තමයි අදින. ඒක ඒක හදන්න කාටවත් බෑ. ඉතින් සතියෙන් ඉඳලා බලන්න ඕනේ මේ අකුසල සමාදන් වෙන හැටි. ඒතර වෙන සමාදම් වියගේ 96ක් කුසල් තියේදී අර 4 104 තමයි හැමදම කතා කරන්නේ. ඒ නිසා අකුසලෙන් අකුසලට හිත පැන පැන ඉන්නවා. කවදාකවත් අර 96ක් වෙන කුසලයේ අපිට දැනෙන්නේ නැහැ. දෙකම බලන කෙනාට තේරෙනවා වසංගණ්ඩ ගියාට පෙන්නන්න ගියාට මේ 104 Taman දැනගන්න ඕන මොන රටනකොට පොඩක් පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න. මැජික් එකක් පෙන්නකොට පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න. අපි මොන කැමනක්ද කන්නේ මොන රැවටිල්ලක්ද රැවටෙන්නේ කියලා. ඒ නිසා වේදනාව හරි හොඳයි. වේදනාව විතරනේ සංඥාවලත් ඕක තියෙනවා. රූපෙත් තියෙනවා. නමුත් මේ විස්තරය හැටියට මේ ඒක ඉදිරිපත් කරගන්න පුළුවන් නිසා මට මතක් වුණේ. ඉතින් ඒ නිසා මේ කරබලයක් ආවයි කියලා මූල කර්මත්තානේ කොන් කරන්න යන්න එපා. යාට යාට ඕන තැන යගත්තා. වරින් වර මතුවෙනවනම් පුළුවන් තරම් ඒ කියන්නේ මූල කර්මත්තානේ අපිට සාධනීය පැත්තෙන් උදව් කරන්න හදනවා. අපි දන්නේ නැත්නම් අනුග්‍රහ කරන්න මනමේ කුමාරයා කඩුව දෙන්න හදනකොට මස්සද්දට මනමේ කුමාරයාට මොකද හිතෙන්නේ මේ ගෑණි කසාද ගෑණි වුණාට මේ සටන දිහා බලානට තියෙන්නේම මස්සද්ද ගැන ආසාවෙන් ඒ නිසා මට කපුව දෙනවා මනමේ කුමාරයාට මස්සද්දට කඩුව දෙනවා අපේ හිතත් හැමදාම අකුසලයක් තියෙන දැනදී උඩ පැනලා ඒකට සමාදම් වෙලා කුසලයේ ගැන දන්නෙත් නැහැ තෑයින දොරට භාවනා කරුවට පස්සේ තේරෙනවා ඔබ මොනවා පෙන්වන්න ගියත් දෙකට අඩු ගන්න සමතන දීලා බලන්න එතකොට 96ක් දැන්නම නිවන් දැකලා තියෙනවා ආදුනිකයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාව පරයංක භාවනාවේදී නාසිකාග්‍රයේ හුස්ම ඇතිවීම නැතිවීම බලා සිටියා එවිට හුස්ම වේගයෙන් ඇතිවෙන නැතිවෙන ආකාරය දැනගත්තා එවිට ඒ වේගයෙන් ඇතිවෙන නැතිවෙන හුස්ම අනිත්‍ය භාවය වැටහුණා. හුස්මේ අනිත්‍ය දකිමින් ඉන්න විට අරමුණු කිසිවක් නැතිව කයත් සිතත් තැම්පත්ව තිබෙන ආකාරය සතිමත්ව දැක ගන්නට හැකි වුණා. කයටද සිතටද සිසිලසක් ප්‍රමෝදයක් සැපයක් ලැබුණා. ඒ සැපය භාවනාවෙන් අවදි වුවද තිබුණා. මට දැනුණා ඇතිවන නැතිවන හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත්වන ආකාරය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී ඇතිවන නැතිවන ආකාරය බලන විට පාදය එසවෙන මොහොතේදී ඉදිරියට යන මොහොත දක්වා ඊතා වේගයෙන් ඇතිවන නැතිවන බව දැනගත්තා. ඉදිරියට යන මොහොත පාදය පොළව දෙසට ගෙනියන මොහොත පොළවේ පාදය තබන මොහොත යන අවස්ථා ඒ ආකාරයෙන් වේගවත්ව සිදුවන බව දැනගත්තා. ඊට පසුව අනිත්‍ය ස්වභාවයට පත්වන බව දැනගත්තා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කළා. ඒ ආකාරයට අනිත්‍ය වශයෙන් දකින විට කය පාවෙනවා වගේ දැනුණා. එදිනෙදා කටයුතු. එදිනෙදා කටයුතු වල හැකිතාක් සතිමත්ව කටයුතු කළා. වාජනයක් පිරිසිදු කරන්නගත් මොහොතේ සිට අවසානය දක්වාම සතිමත්ව අනිත්‍ය දකිමින් නිමා කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ උපදෙස් ලබා දෙන සේක්වා පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම කුසලය නිදුක් නිරෝගී සුවය පිණිසත් නිර්වාණාවබෝධය පිණිසත් හේතු වේවා. සුවසේ සසුන් ගුණ පුරන්නට දීර්ඝාෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේ මුල් කොටසේ තියෙන ඒ ඇතිව නැති වෙන බව පේන්නේ කලාප වශයෙන් සමීපව බලන්න බලන්න ඒ කලාප ඊටාම කුඩා කොටස් වලට කැඩලා විභජ්‍ය වාදයේ කියන කඩ කඩ බලනකොට පුංචි වෙන්න වෙන්න ඇතිවීම නැතිවීම ශීඝ්‍ර වැඩි. ඒක නිසා මේකට කියනවා සමීප වෙලා බලන්න කියලා. ඒ වගේම ඒ වේගය වැඩි වෙනකොට සමහර විටක හිත ඇවිස්සෙනා වගේ තේරෙනවා. නැත්නම් සතියට ආණ්ඩු මට්ටු කරගන්න බැරි වෙනා වගේ තේරෙනවා. නමුත් මේ සතියේ විශිෂ්ට කෘත්‍යයක් මේ සිද්ධ වෙන්නේ. නිසා යෝගාචර ඉස්සලා අරමුණ යාලු කරගන්න ඕන. කලාප වශයෙන්, රීතක් වශයෙන්. ඊට පස්සේ පොඩි පොඩි පොඩි වශයෙන් කඩ කඩ බලන්න බලන්න අංශුව කුඩා වෙන්න වෙන්න ඒකේ වේග කැවෙන ගතිය වැඩි. ශක්තිය වැඩි. අන්තිමට කොච්චරද කියනනම් අංශු නෑ ශක්ති විතරයි තියෙන්නේ. එතකොට යෝගාවචරයට තේනවා මේ ඇතුලේ ශක්ති පිට ශක්ති කියලා જાති දෙකක් නෑ. හොඳ නරක කියලා ශක්ති જાති දෙකක් නෑ. ගෑනු පිරිමි කියලා ශක්ති જાති දෙකක් නෑ. මේ ශක්තිය ඔහි ඇතිවීම නැති වෙනවා ඒගොල්ලන්ගේ මන අපිට. ඒක යන්නේ වෙනමම න්‍යායකට. නමුත් මම කැටිති ගැහිනකොට ඝන සංගෝ භෝගයට යන සම්භෝගයට මේ සංගණිකාවට යනකොට මේවට ඉතින් ඥාන පිරිමිකං හොඳ නරක ඇතුළ පිට එන්න පටන් ගන්නවා. ඒ නිසා අරමුණ හම්බුණාට පස්සේ ඊටාම සමීපව උත්සන්නව ආසන්නව බලන්ඩ යෝගාවචරතුට ඇති වෙන්න ශක්තිය තියෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් එතෙන් යනකොට ශක්තිය වැය වෙලා නම් ලෙඩ කපට වෙලා කන්නා වගේ ඔහි අද්ද අද්ද අද්ද අද්ද ඉන්නවා. ඒ ඒ ශක්තිය එන්නේ සක්මණෙන් තමයි. හොඳට සක්මන් කළා ශක්ති ප්‍රවාහයක් අරගෙන වාඩි වෙලා වෙනද දන්න ක්‍රමයට අරමුණු වගලා ගන්නවා. අරමුණ දැපෙන දමා ගන්නවා. අරමුණ හේම කර ගන්නවා. හේම කරගත්තට පස්සේ කුඩු කුඩු කුඩු කුඩු කර කර පතුරු ගහ ගහ විසුතුරු කර කර බලන්න බලන්න අංශෝ කුඩා වෙන්න වෙන්න මේක ශක්තිය වෙන්නේ. ඒක මට අයිති ක්‍රමයක් නෙවෙයි. ඒක Tamanට අතේ තියෙන උපකරණයක් වගේ කඩලා බලන්න බලන්න කැඩෙන කැඩෙන පුංචි අංශුව වේග කැවෙන්න වෙන ඝන ගතියදී මේක සාමාන්‍ය භාවනා ජීවිතය කියලා කියන්නේ අපි සමීපව බලන්න උත්සන්නව බලන්න ආසන්නව බලන්න බලන්න බලන්න බලන්න මේක පුදුම ඇවිස්සිලක් ඇවිස්සෙනවා සමහර අය මේ ඇවිස්සිල්ලට තැම්පත්කම කියලාත් කියනවා සමහර අය මේ ඇවිස්සිල්ලට කලබල වෙන්නත් බලනවා මේ සතිය කඩාගෙන යෑමක් කියලා සමහර කියන සමහර කියන සතියේ සුවිශේෂ අලංකාරයක් කියලා. සමහරු මේ වේගයට සමාධිය කියලා කියන එක තමයි ක්ෂණික සමාධිය කියන්නේ. සමහරු කියනවා සමාධිය නැති වුණා ඇවිසුණයි කියලා. ඉතින් ඒක නිසා ඒ කෙනා ඒකට දෙන නම් පටබඳින ක්‍රමය එයාගේ රුචි අරුචිකම් මත මිස පොදු දෙයක් නෑ හිතන. ඒකේ තියෙන ශක්තිය. ඒ නිසා Tamanට වැටහෙන විදිය විස්තර කරන්න යනකොට හිතා ගන්න පුළුවන් භාවනා ආරමුණට හිත ලංවීමක් වෙනවද? එතකොට මේකෙන් කෙලෙස් උපදවා ගන්නවද? එහෙම නැත්නම් සද්ධර්මයේ උපදවා ගන්නවද කියන එක තමයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරගන්න හදන්නේ. ඒ නිසා මේ අනිත්‍ය ඇතිවීම නැතිවීම බව දකින්න ඕනේ නම් එකක් ගන්න එකවරකට ඒකල ඒක පතුරු ගහලා බලන්න. විසිතුරු කරලා බලන එක ඝන විනිභෝගය කියලා මේකට අටුවාචාන් වහන්සේලා නමයක් දීලා තිනවා ඝණය කුඩු කරලා බලන්න. ඉද ඉලපත කූරු වලට ගලවලා බලන්න. කුරුල් කඩවන එක එක කුර කඩන එක හරි ලේසි. ඊළපත කඩන්න බෑ. ඒ ගතිය තමයි ඔය සිද්ධ වෙගෙන යන්නේ. අන්න ඒකට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස උපදේශ පරිදි සමතයට වැඩිපුර නැඹුරුව භාවනාව වඩමි. මූලික අරමුණ මත සතිය පිහිටුවන වාර ගණන් වැඩි වෙන හා අඩුවන අවස්ථා ඇත. මූලික අරමුණේ විචිත්‍රවත් විස්තර පැහැදිලිව දැකගත හැකි අවස්ථාද නොහැකි අවස්ථාද ඇත. කඳු පල්ලම් නගිමින් බහිමින් උවද එක දිශාවකටම ගමන් කරන බව දැනේ. ඊයේ දවල් ශාලාවේ පර්යංකයේ සිට උඩ සක්මනට යාමේදී මා අතරින් පතර විඳිමින් පැවති පිනා යන සුළු පසුබිම වෙනස් වී තරමක වැදගත්කමක් ඇති සතුටක් භුක්ති විඳිමින් සිටි බව මගදී නිරීක්ෂණය විය. එසේ සීරුමාරු වූ අවස්ථාව හරියටම විනිශ්චය කරගත හැකි නොහැකි උවද බොහෝ විට දැනී ගියේ එම මාරුවීම් ප්‍රධාන පර්යංක හා සක්මන් අතර වෙනත් අවස්ථාවලදී සිදු වී ඇති බවයි. අද උදේ සක්මනේදී උපදේශ පරිදි අරමුණ මෙනෙහි නොකර බොහෝ වේලා සතිය පිහිටුවිය හැකි විය. මුළු කයම තොටිල්ලක දමා දෙපැත්තට පද්දනවා මෙන් විය. පර්යංකයට මාරු වීමට ටයිල් පොළවට වම දකුණින් ඉදිරියට ගියමි. එය පුළුන් මත ඇවිදින්නාක් මෙන් විය. පර්යංකය පටන් ගනිද්දී සිතින්වත් දොඩමලු නොවි අරමුණු නිරීක්ෂණය කිරීමට අදිෂ්ඨාන කර ගතිමි. මුළු උඩුකයම විටක වේගයෙන්ද විටක ඊතා සෙමින්ද නැලවෙන්නට විය. සුපුරුදු පරිදි බාහිර සිතුවිලි වලටද සිත ගියේය. අතරමැද කුමන අවස්ථාවකදී හෝ අරමුණු නැති පාළු පසුබිමකට වැටුනි. එම පසුබිමට මම අකමැති වුවද තරමක් වේලා සිත නවාතැන්ගත් බැවින් සිතින් දොඩමලු නොවෙමින් බලා සිටීමට උත්සාහ කළද ඇතුළට ගිහින් කතා කර බැලීමේ ආසාවක් පහළ විය. එය කිසි අරමුණක් නැති පාළු සෙල්ලම් පිට්ටනියක් වැනි විය. බියක් නොදැනුණද මම ඊට අකමැති නිසා පිටත් වීමට උත්සාහ කළද මගේ ආනාපානය නොදැනී තිබුණි. එම නිසා තරමක් දුරට කල්පනාවලට වැටුනි. මගේ ආනාපානය නැවත හමු විය. මම කොතනවත් ගිහින් මුල අමතක කර නැති බව සිතා සතුටින් ආනාපානය දෙස බැලුවෙමි. එක දිගට වීරය කරමින් හුස්ම වදින තිතක් වැනි ඊතා කුඩා තැනක් ඇද්දැයි දිගටම බලා සිට වෙහෙසටපත් උනේමි. එහෙත් බොහෝ වේලා එම අරමුණේ සිහිය පැවති බාහිර අරමුණකට සිත ගොස් ටිකකින් ආනාපානය නැවත මතක් වෙද්දී වෙහෙස ගතිය ඉබේම දුරු වී ගොස් තිබිනි. මා භාවනා කිරීම ආරම්භ කළේ අද දැයි සිතේ. කයේ ඊතරම් පණක් නැතිවද තවදුරටත් භාවනා කිරීමට සිතට පණ ඇති බැවින් මෙසේ දිගටම උත්සාහ කරගෙන යමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේකේ අහගෙන ඉන්නකොට තියෙන්නේ රූප තෘෂ්ණාව තියෙනවා. රූපේ ගෙවිලා අරූපේ මතුවෙන්න හදනකොට නැත්නම් රූපේ අභාවය දකින්නකොට බයක් ඇති වෙනවා. ඉතින් ඒකට අපි සාමාන්‍ය භාවනා පාරිභාෂික શબ્දමාලා කියන්නේ රූප තණ්හාව තියෙනවා. ඒ රූප තණ්හාව තියෙනකොට අරූපෙට වෛර කරනවා. මොනක්වත් නැත්තන්ට වෛර කරනවා. මොනවා හරි පේනවනම් ඒක ලොකු හයියක් ලොකු ස්පාසුවක් වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් කවදා හරි මෙයාට තේරෙන්න පටන් අරගත්තොත් මේ රූපේ දිහා බලනකොට කොහොමදක් ගෙවෙනවා. ගෙවුනට පස්සේ ඒක අරූපයට වැටෙනවා නැත්නම් අභාවයට වැටෙනවා. වැටෙනකොට ඒකෙත් සතියට කිසිම කරදරයක් නැතුව සමතුලිතතාවය ගන්න පුළුවන්. අපි හිතන්නේ නම් නෑ කවදාකවත් මේ පොළවේ ගන්න සමතුලිතතාවය වාතයක ගන්න පුළුවන් කියලා. ඒක තමයි ඕවල් රයිට් පිල්බට් රයිට් දෙන්න ආශයන්තරාවක් හදන කාලේ මිනිස්සු හරියට hina වෙලා තියෙනවා. මේ යකඩයක් කොහොමද පොළවේ තියෙන යකඩයක් අහසේ සම්බර වෙන්නේ කියලා. සමතුලිත වෙන්නේ. නැත්නම් රඳන්නේ කියලා. දැන් අද වෙනකොට ඔක්කොමලා දන්නවා තරලෙත් ඉන්න පුළුවන් බිම වගේම බොහොම සමතුලිත වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අරමුණ ගෙවම් කරාට පස්සේ ඇති වෙන මේ කුතුහලය සමහරකට විවේකයක් වෙනවා සමහරකට භවනා දියුණුවක් වෙනවා සමහර කල්පනා කරනවා මේ Taman හිතපු පදනම වේදිකාව කඩා වැටෙනවා වගේ බයක් ඇති වෙනවා. ඒ නිසා ඒක නා අනිත් දවස් ලෑස්තිලා යන්න ඕනේ. භාවනාවේ මතුවෙන ඕනේ දෙයක් බාර ගන්න ආසුළු ගතියෙන් ගියොත් අරමුණු නැති වුණාට සතිය නැති වෙන්නේ නැහැ. අරමුණ නැති වුණාට සමාධිය නැති වෙන්නේ නැහැ. අරමුණේ සීන සතියේට නිමිත්ත සතිය කියන අරමුණ නැති වෙලාවේ ඇති වෙන සතියට අනිමිත්ත සතිය කියලා කියනවා. අරමුණ තියෙන වෙලාවට ඇති වෙන සමාධිය නිමිත්ත සමාධිය කියනවා. අරමුණ නැතුව තියෙන සමාධිය අනිමිත්ත සමාධිය කියනවා. ඒ නිසා නිවනට කිට් වෙනකොට අනිමිත්ත අපණහිත ශුන්්‍යත පැත්තට තමයි යන්නේ. ඉතින් යනකොට Taman තමයි නැත්නම් මමයා තමයි මේක බද බදලා අල්ලගෙන පසට අදින්. අන්නේ දේ නොවි නොකරන එකට කියන අනුග්‍රහ කරනවා කිය. ඒක නිසා අනිත් දවසේ යනකොට මේ වගේ නොදැනෙන පැත්තක් ආවට බීතිකාවක් එනකොට බීජකාට යට වෙන්න එපා ඒක කෙලෙසයක්. මේකට මුහුණ දෙන ගතිය මුණත් නැති වුණාට ඒකේ සතිය පාත් ගන්න පුළුවන් සමතුලිත භාවයක් තියෙනවා. එහෙම නැත්නම් ඒකෙත් මුලින් මුලින් කෝඩු ගතිය ආවට පහුවෙනකොට සමතුලිත කරගන්න පුළුවන් කියන හැඟීම අවශ්‍ය වෙනවා යෝගාවචරයට මේ භව தত্ত্ব ඔක්කොම තේරුම් ගන්න. කාමරාග භව භව රාග විපව රාග කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් නැත්නම් රූප කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියන උඟ දෙනෙක් හිතන්නේ සමතුල භාවනා විතරයි තියෙන්නේ කියලා. නමුත් විපස්සනා භාවනාදීත් ඔයගේ මතුවෙන වෙලාවේ Taman එකට කැමැති අනිකට අකමැති බව දැක්කනම් ඒක හරි හැටියට කමඨාන සුද්ධ කරගත්තා නම් අනිත් දවසේ යන්නේ සම්පූර්ණ අලුත් පරිේශන තෘෂ්ණාවකින් එදාට පුළුවන් වෙයි සමහරලාට ඔය අද ප්‍රතික්ෂේප කරපු දෙයට එළඹ වාසිය කරන්න. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස සිත කය තුලට ගොස් කයේ ඇති අවයවයන් රූපරාමු පෙලක්සේ දිස්වේයි. සිහියෙන් යුතුව ඒ දෙස බලා සිටින්නෙමි. සක්මනේදී පවා ශරීරයේ ඇතුළත බලා සිටිය හැකිය. සක්මන කෙලවරේදී හැරෙනවා හැරෙනවා යනුවෙන් මෙනෙහි කරද්දී ඇටසැකිල්ලක් හැරෙනවා මෙන් දිස්විය. නැවත එය නැතිව යයි. එන එන සෑම අරමුණක්ම ඉක්මනින් නැතිව යයි. විශේෂ ගැටලුවක් නැතිව මෙසේ භාවනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ සාමාන්‍ය පෙන්ෙන මේ ඇතිව නැතිව අනේක වේග කරගත්තොත් තමයි භාවනා විපස්සනාවේ වර්ධනයට හේතු වෙන්නේ. නිසා මෙතෙන්ට යනකම් සාමාන්‍ය බුද්ධිය නැත්තම් සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න. ඒ ඇතිව නැති වෙන බව තවදුරටත් ඒක ආවට පස්සේ ඒක ළඟ ළඟ සිද්ධ වෙන විදිහට උත්සන්න ආසන්න බලන්නේ වෙනමම වීරියක් අවශ්‍යයි. ওই වීරියෙන් ඒක කරන්න බෑ. ඒකට කියන්නේ පග් මේ නෙක්ඛම්ම වීරිය කියලා. ඒ ඒ වීරිය නැතුනොත් ඔතන ගියාට පස්සේ සටන නැතර කරලා නිකන් ඉන්න. සෞතෙන් යනකන් තියෙන වීරිය අලුත් මට්ටමට දාගන්න නෙක්ඛම්ම ධාතු වීරිය ඩාලිවල මේක තවත් ඇතිවීම නැතිවීම ක්‍රියාවලිය උද්‍යෝගිමත් වෙන විදිහට ක්‍රියාශීලියක් තත්යක් බාටපත් වෙන විදිහට බලන්නත් ඕනේ වීඩියෝ දන්නත් ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ප්‍රථමයෙන් මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාසය නාසිකාග්‍රෙහි බැලුවෙමි. નિરાයාසයෙන් ඇතිවන හුස්ම දෙස බලා සිටියෙමි. එහි ආරම්භය හා අවසානය දෙස බලා සිටියෙමි. මුල මැද අග නිරීක්ෂණය කරන්නට උත්සාහ කළද එය අපහසු විය. නාසිකාග්‍රේ සිහිය තබාගෙන ඒ දෙස බලා සිටියේදී ඊයේ සමූහ පර්යංකයේදී ඊතා හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. ටික වේලාවකින් විනාඩි 15කින් පමණ පසු වටින් ආලෝකය මැදට එකතු වන සැටි බලා සිටියෙමි. එය මූණ ළඟටම එකතු වී මුහුණ අසලම හඳෙහි ප්‍රමාණයෙන් වරහන් ඇතුලේ අපට පෙනෙන කහපාට තද ආලෝක රවුමක් දිස්විය. එය මූණ දෙසටම ලං වෙවි ලං වෙවි පැවතුනි. ටික වේලාවක් මා එය දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් විනාඩි 20කින් පමණ ඝන කරවලක් බවට පත්විය. පසුව ආයේම සියුම් මිශ්‍ර වූ ආලෝකයක් දැర్శණය වී තද නිල් පාට අහස මෙන් දැర్శණය විය. සිහිය ආස්වාසයේම පවත්වන ගමන් මේ දෙස බලා සිටියෙමි. කෙමෙන් ලාපාට වී ලා නිල්පාට රවුමක් බවට පත්වී නාසිකාග්‍රයේ දිස්විය. කිසිම කායික වේදනාවක් නොදැනුනි. පැය 1යි විනාඩි 20ක් පර්යංකේ වාඩි වී සිටීමට හැකිවිය. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා තුලින් වැරදි දුරු කරගෙන නිවැරදි මාර්ගයේ යන්න ශක්තිය ලැබෙන්නෙමි. නමුත් ඊට පසු පර්යංකවල නැවත එසේ වූයේ නැත. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට අපට කරන්නා වූ උපකාරයට වහා වහා නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. වහන්සේටත් එසේම වේවා කියනවා. ඊගා පරියන්කමට හරියන්නේ නැහැ ඔබ වහන්සේටත් එසේම වේවා කියලා. එහෙමනේ ලියුම් ඉවර කරා. ඉතින් නිසා ඒක වරක කන්දක් තියෙනවා. ඒකට පල්ලමක් තියෙනවා. ඉතින් දකින දකිනලා එසේම වේවා කියන්නේ අනේකයි දින වෙන මොනවා කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි ශ්‍රද්ධාව සතිය බලවත් කරගනිමින් භාවනාවේ යෙදෙමි. සක්මන් භාවනාව සතිමත්ව විස්තර දකිමින් කරගෙන යා හැක. අරමුණු ආවද ඒ අතරත් ඒ බව දකිමින් සක්මනේ යෙදෙමි. සක්මන අවසානයේ පර්යංකයට ගොස් ඉඳගත් පසු විටක නාසයේ අග ප්‍රකටව දැනේ. තවත් විටක උදරයේ තෙරපීම දැනේ. ඒ මොහොතට ප්‍රකටවන තැන මා බලා සිටිමි. එසේ සුළු වේලාවක් බලා සිටින විට සිතට බාහිර අරමුණු පැමිණෙයි. එයත් දැක මූල කර්මස්ථානයම බලා සිටින විට සිත ටික වේලාවකින් නින්දට වැටේ. මා අවදියෙන් සිටි කාලය කොපමණද කියාත් මට සිතාගත නොහැක. මා සිතන්නේ විනාඩි 20ක් පමණ මා අරමුණ තුල සිටිය පසු කුමක් වූවාද නොදැනේ. දැස් ඇර බැලූ පසු පැයකට ආසන්න කාලයක් ගත වී ඇත. ඉන්පසු මා ඊළඟ පර්යංකයට යන විට මෙයට ලැහැස්ති වීම ඉඳ ගනිමි. ඉඳ ගතිමි. මෙතනදී සතිය බලවත් කරගත යුතුයි සිතා අදිෂ්ඨාණයෙන් පර්යංකයට ඉඳගත්ද නැවතත් සිත සුළු මොහොතකින් පෙර පරිදිම සැඟවී යයි. ඒ මොහොත තුල සතිය නැති බව දකිමි. මා ලෑස්ති වී ගියාට එය ප්‍රමාණවත් නොවේදයි සිතෙයි. නමුත් මා තුල පෙර මෙන් පශ්චාත්තාප වීමක් නැත. මා ගන්නා උත්සාහය ගැන සිතා සතුටු වෙමි. මා දන්නා තරම් ශිල්ප යොදා අවදියෙන් සිටීමට මා ගන්නා උත්සාහය මට භාවනාව නිසාම ලැබුණු දෙයක් බව මම දනිමි. ඒ වගේම එන නීරස බවත් රාගසිත නැතිව විරාග නිසා පැමිණි බව දනිමි. ගරු ස්වාමින් වහන්සේ නිසා ඔබ වහන්සේගේ අනුශාසනා නිසා අපට ඉදිරියට භාවනාව කරගෙන යාමට විශාල ශක්තියක් ලැබේ. මෙසේ කමඨහන් වාර්තා කරන්නේ මේ ටික දවසට හෝ ඔබ වහන්සේගෙන් කමඨහන් සුද්ධ කර ගැනීමෙන් ඇති වූ ගැම්ම ඇති වූ ප්‍රබෝධය නිසාමය. තව දුරටත් භාවනාව කරගෙන යාමට අනුශාසනා කරනසේක්වා. මේ ශාසනික මෙහෙවර තව දුරටත් කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පතන බෝධියකින් අමා මහ නිවන් දකින්නටම මේ කුසල් උපනිශ්‍රය වේවා. ඔව් මේකේ ගත්ත ප්‍රයත්නය හරි නමුත් ඒකේ ප්‍රතිඵල ලැබලා නෙවෙයි ඉලා තියෙන්නේ. නින්දට අවදි වෙන්න ඕනේ, ලෑස්තිලා යන්න ඕනේ. ඉතින් කෙරුවට පරදිනවා. නමුත් පශ්චාත්තාවයක් නැහැ. මේක තමයි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. ප්‍රතිඵල නැහැ. හැබැයි ගේම අතාරින්නේ නැහැ. මේකට මායයත් බයයි කියනවා. දෙවියොත් ප්‍රඥොත් වඳිනවා. මිනිස්සයා විතරයි වඳින්නේ නැත්තේ. මනුෂයා වඳින්නේ ප්‍රතිඵල දැක දැක යන ගමනට විතරයි. ඒක අමන කම. ඒක අසුචි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ අර්ථය බලාන භවනා කරන එක කිසිම අර්ථයක් නැහැ. මම මා කවදා හරි මේ නින්දට අවදි වෙනවා. මම කොයි වෙලාවකරි මැර වෙලාවේ 100න් ඉන්නවා කියලා හිතා ගන්න බැරි ඒ වගේ දෙයක් අල්ලගෙන ඉදිරියට යන්නේ. භව පැවිදි වෙන්න ඉසලා තිබුණ එකක් නෙවෙයි. භවනා කරන්න ඉසලා ආප එකක් නෙවෙයි. පැවිදි වෙලා භවනා කරනකොට මේ වගේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා තියාගන්න පරමාර්ථ අපි තියාගන්නවා. හැබැයි ති කාටර් කියන්න ගියොත් ඒක නිකන් මේ බොළඳ ගතියක් පේනවා. නමුත් Tamanට කල යුත්තක් තියෙනවා. ඉතින් ඒක සඳහා මෙතෙක් එකතු කරගත්තේ හැම අඩුම කැඩුම එකතු කරන ක්‍රමසහ විදි යොදාගෙන නැවත නැවත පහර දෙන්න. පහර දෙනකොට ඉතින් Taman තාටන පාව දුන්නේ නැත්නම් දිනන එක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පුළුවන් ඊගා මට්ටමට කමඨාන් සුද්ධ කරන්න දැන් ඔය කරගෙන යන වැඩේ ධෛර්යයෙන් කරගෙන යන්න කියන එක තමයි මම මේ කියන කතාව. පින්වත් ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවේ යෙදී සිටින විට පාදයේ ඇතිවන වේදනාවන් හේතුඵල වශයෙන් මෙනෙහි කර දුරු කර ගත්තද මේ වන විට පාදයේ ඇතිවන වේදනාව මෙනෙහි කිරීමේදී එහි ගලා යන ස්වરૂපයක් දිස්වේ. ස්වාමින් වහන්ස මා පසුගිය වසරේ මාසයක පැවති පුරුම භාවනා වැඩමුළුවටද සහභාගී වීමි. එහිදීද පාදයේ හටගත් වේදනාවන් මේ අයුරින් දිස්විනි. එහිදී කමඨහන් සුද්ධ කරන ස්වාමින් වහන්සේ පැවසුවේ තව එහාට වේදනාව බැලිය යුතුයි අවසානය තෙක් මෙනෙහි කරන්න කියා මාව දිරිගන්වන උපදෙස් ටිකක් දුනි. ඒ අනුව දින කීපයක් තිස්සේම උත්සාහ කර භාවනා වැඩමුළුව අවසන් වීමට දින 3-4ක් කියා දින 3-4ක් තියා පරයන්කේ බොහෝ වේලා රැඳී සිට දැඩි වීරයක් යොදා වේදනාව අවසානය තෙක් බලා සිටියෙමි. කමඨහන් වார்த்தාවට තොරතුරු දුන් විට උන්වහන්සේ කියා සිටියේ වේදනානුපස්සනාවේ ගති ලක්ෂණ අත්දැක ඇති බවත් හේතුඵල ධමයක් ලෙස වැටහි ගියද සත්ව පුද්ගල භාවයක් නැති බව වැටහුණාද කියා ඇසීය. මා ලංකාවට පැමිණ පර්යංක භාවනාවේ යෙදෙන විටද පැය භාගයක් යන්න මත්තෙන් පුංචි වේදනාවේදී පවා සිත එයට දුව ගියා. එය මට විටක විනෝදයක් වගේ වුණා. අවසානය තෙක් මෙනෙහි කිරීමට උත්සාහවත් උනේ නැත. මාගේ මූල මූල කර්මස්ථාන භාවනාවටද මට එය බාධකයක්සේ දැනුනි. ඒ කෙරේ සිත් යොමු නොකළ නිසා එය යටපත් වී ගියා. ඔබ වහන්සේ ඊයේ කළ දේශනාවට අනුව නම් මට හැඟී ගියේ අත් නොහැර වේදනාව ඔස්සේ ගමන් කළ යුතු බවයි. මා භාවනා වැඩමුළුවකට මේ ස්ථානයට පැමිණි පළමු වරයි. මට භාවනා ගැටලුවලට උපදෙස් ලබා ගැනීමට ගුරුවරයෙකුද හමු නොවිනි. මාගේ ඉදිරි භාවනා කටයුතු දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සුව සැලසේවා. මේ භවය තුලදීම උතුම් අරහත් ඵලය සාක්ෂාත් කර ගැනීමට নিরතුරු ශක්තිය ධෛර්ය වීරිය වාසනාව උදා වේවා. වේදනාව මත වේදනාව වටේ ගෙවිච්ච ගිතිච්ච කතාවක් රචනයක්. ඉතින් ඒකෙදි වේදනාව ඉවර වෙනකම් මෙනෙහි කරනවා කියන එක එක පැත්තක් අනිත් එක වේදනාව තියේදී සතිය පවත්නවා නැත්නම් මූල කර්මස්ථානෙත් එක්ක ඉන්නවා කියන තව එකක්. මේ දෙකම දැනගන්න ඕනේ. යෝගාවචරයා දෙකෙන් එකක්වත් අංග සම්පූර්ණ උත්තරයක් දෙන්නේ නැහැ. අපි කුෂිකර්ම ඉගෙන ගන්නකොට බෝ ඉදම සූදානම් කරලා අපි තනකොළ ඉවර වෙන්නම හාලා හරි ගස්සලා කරලා ගොඩ භෝගයක් වවනවා නම් ඒකට ඇට දානවා. ඇට දැම්මට පස්සේ තනකොළයි භෝග ඇටයි දෙක සමසමව වැඩෙනවා. ඒකේ සාමාන්‍ය තනකොළේ හරි සැරයි. ඒක බොහොම වේගෙන් වැඩෙනවා. ඉතින් ගොවියා කරන්න ගිහිල්ලා භෝග පෙළ ඉතුරු වල තනකොළේ ගලවනවා. ගලවුවට පස්සේ ඔන්න ආයසරයක් භෝගේ පෙළේ වැවෙනවා. වැවිලා ඒ අතරමැද අර භෝගේ වැවිච්ච නැති හරියේ අවුව වැටෙන හරියේ තනකොළ ටික ආයෙ ශීඝ්‍රයෙන් මතුවෙනවා. මතුනාට පස්සේ ගොවියා දෙවෙනි සැරේ අතුරුයක් ගෑම කරනවා. තනකොළ නෙලීම කරනවා. නෙලුවට පස්සේ ආයෙසරය භෝගපැලේ ගිහිල්ලා පොළොව වහ ගන්නවා. ඊට පස්සේ ආයෙසරය තුන්වෙනි වතාවටත් තනකොළ එනවා බොහොම සුපාරි තනකොළ වගේක්. ඒත් ඒ තනකොළ එන එක නතර කරන්නේ ගොවිය තුන්වෙනි වතාවටත් තනකොළ නෙලලා ඒ අතරමැද භෝගේ ගිහිල්ලා මුළු පොළොම වහ ගන්නවා. වැවට පස්සෙත් තනකොළ එනවා. ගොවියා යන්නේ ඊට පස්සේ. ගොවිය එක්ක ගෙදර ඇවිල්ලා ගෑණිට කියන නැත්තම් දරුවන්ට කියනවා පුළු පුළුවන් ගිහලා තනකොළ නෙලපල්ලයි කියලා. ගොවිය දන්නවා ඊට පස්සේ තනකොළ තිබුණාට බෝගෙට බාධාවක් නැහැ. මොකද බෝගේ පොළොව වහගෙන තියෙන්නේ. අයින් කරුවොත් ලාභයි. නැත්නම් අයින් කරු නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේ සද්ද වේදනා හිතවිලි 100%ක්ම අයින් කරන්න ඕනේ නැහැ. ඒව අස්සෙන් ගමන ගෙනියන හැටි දැනගන්න කන් ඒව අයින් කරන්න. අයින් කරුවට පස්සේ තමන් මූල කර්මස්ථානෙත් එක්ක ඉන්නා තාක්කල් සතියත් එක්ක ඉන්නා තාක්කල් ඒවත් තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපි ට්‍රැක් හයක් විතර තියෙන පාරක යනකොට ඒ පාරේ මන්තිරු හයක් විතර තියෙනවා. මේ පැත්තට හය මේ පැත්තට හය. කොච්චර වාහන තිබ්බ ප්‍රශ්නයක් නැහැ. Tamange මන්තිරුවේ යනවනම් ළඟ මන්තිරුවේ වාහන ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. Tamanට Tamange එකේ යන්න පුළුවන්. වාහන දන්නේ නැති කෙනා, බය කෙනා, දැකම නැති කෙනා හිතන්නේ පැත්තකට ලබලා ඉන්නවා. මෙච්චර යහට මෑට වාහන යද්දි කොහොමද මම ගමන යන්නේ කියලා. නෑ, යන්නේ ඒවට ඕනේ පාරේ. ඒ නිසා වේදනාව ඉවර වෙනකම් බලන්න. එතකොට අධිෂ්ඨාන ශක්තියක් එනවා. නමුත් වේදනාව තියෙද්දිත් මූල කර්මස්ථානයේ බේර ගන්න පුළුවන් ශක්තිය ඒක වෙන එකක්. ඒ දෙකම අවශ්‍යයි යෝගාවචරයට. අය වේදනාව ඉවරනකම් බලනවා කියන එක සමතේට බර එකක්. වේදනාව තියෙද්දිම ජාම බේර ගන්නවා කියන එක සතිය තියා ගන්නවා කියන එක අරමුණත් එක්ක ඉන්නවා කියන එක ඉරියව්ව බලනවා කියන එක හුඟක් විපස්සනාට බරයි. ඉතින් අර ඒ වගේ සංකර ජීවිත ගත කරන අපට 100ට 100ක් වේදනාව විරණකම් බලන්න පුළුවන් නම් හොඳයි. නමුත් නැති වුණත් සටන පාවා දෙන්න ඕනේ මේ දෙකම පුරුදු කරන්න අවස්ථාවේ හැටියට සුදුසු එකක් අර ඉස්සරහට ගත්ත ගමන යන එකයි තියෙන්නේ. ප්‍රධාන දේ වෙන්නේ සතිය අඛණ්ඩව පවත්වන එකයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආනාපාන සතිය හුස්ම දැනෙන ස්ථානය උඩු තොලට ඉහළ කොටස ආනාපාන සතිය ආරම්භ කර ටික වේලාවක් ගිය පසු ඊතා සියුම් කම්පන වේගයක් ඇති වී එම ස්ථානයේ සිට ක්‍රමයෙන් මුහුණ ආදී වශයෙන් මුළු ශරීරය පුරාම පැතිරෙනවා. හිත වික්ෂිප්ත භාවයට පත් නොවි සමබරව පවතින අතර සමහර අවස්ථාවල හුස්ම රැල්ල තුලද එම කම්පන වේගය ඊටාම තීව්‍රව දැනෙනවා. සාමාන්‍යයෙන් ගන්නා හුස්ම රැල්ල ඒ ආකාරයෙන් වඩා ප්‍රකටව නොදැනෙන අතර කිව නොහැකි තරම් වේගයකින් හුස්ම වැදෙන තැන එම කම්පනය දැනෙනවා. මීට පෙර එම අවස්ථාවේදී දන්වා සිටියේ උපාදාන කරගන්න එපා යනුවෙනි. ඊයේ කමඨහන් සුද්ධ කරන අවස්ථාවේදී ඔබ වහන්සේ ඒ ගැන පහදා දුන්නා පහදා දුන්නා පතන බෝධියකින් නිවන සාක්ෂාත් වේවා. සක්මනේහි සිහිය පිහිටුවීම. පියවරෙහි සිහිය පිහිටුවා අවසානයට ගොස් සිටගෙන ඉන්නා ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටුවීමේදීද ආස්වාස ප්‍රස්වාස දැනි මේ කම්පන වේගය සමහර අවස්ථාවල දැනෙන්න පටන් ගන්නවා. එදිනෙදා කටයුතු හැකිතාක් සිහියෙන් එදිනදා කටයුතු කරන අතර සැතපෙන අවස්ථාවේදීද සමහර අවස්ථාවල අර කම්පන වේගය දැනී නින්දට වැටෙනවා. සිහිය හොඳින් පිහිටුවා ගත හැකි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් සැලසේවා. ඒක අර මුල් ප්‍රදේශයේ තියෙන විදිහට අරමුණට සමීපව බැලුවොත් බලන්න බලන්න වේගය වැඩි වෙනවා. ඊට පස්සේ මේ මේ වේගය අනිත්‍යව දක්වම පැතිරෙන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරයට ශක්තිය අඩු නම් එක තැනකට දාලා එතන රත් කරගන්න ඕනේ. රත් කරගත්තා පස්සේ මේ ඊට ටික මුළු නාසයම මුළු මූණම මුළු කයම දිගට පැතිරෙන පටන් අර ගන්නවා. යම් වෙලාවකට ඈතට වෙලා බැලුවොත් ඒ වේගය නතර වෙලා ඒක ගල් ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක රත් කරගත්ත එක දිගට රත් කරගෙන පවත්වන්න පුළුවන් නම් ඒකට මේ නෙක්ඛම ධාතු වීරිය කියලා කියනවා. එතකොට පේන්න පටන් ගන්නවා මේ වේගය කොයි වෙලාවෙත් තියෙන එකක් ලං වෙලා බැලුවොත් වේගෙ පේනවා. ඈත් වෙලා බැලුවොත් ඒක ඝණයක් බවට පත් වෙලා ඒ නිච්ච සංඥා වෙනවා ලඟ වෙලා බැලුවොත් අනිච්ච සංඥාට යනවා ඒ නිසා අදාළ යෝගාවචරය මහානට රුචි යෝගාවචරය අවස්ථාව ලබාගත් යෝගාචර පුළුවන් තරම් ලං කරලා බලන්න ඒක අමාරු නම් වෙහෙසයි නම් පොඩ්ඩක් ඈත් වෙලා බලනකොට ආයෙත් සත්පුද්ගල ආත්ම භාවයටපත් වෙනවා ඉතින් මේ බැලීමේ සමීපස්ත භාවය අනුව තමයි විපස්සනාවේ දියුණුව තියෙන්නේ ඉතින් කොයි වෙලාවෙත් තියෙන එකක්. ඒක උදාහරණයක් වශයෙන් කියන ඔය කම්පන වේගය හටන් ගත්ත හටගත්ත කාලයක් ලෝකේ කාටවත් කියන්න බෑ. ඔය කම්පන වේගය නතර වෙන වෙලාවකුත් නැහැ. ඔය කම්පන වේගයේ ඇතිවීම නැතිවීම දෙකක් නැහැ. ඔය කම්පන වේගයේ සදාකාලික සදාචල යන්ත්‍රයක් වශයෙන් තියෙනවා. පේන්නේ එල්ල කරලා හරියට බලපු කෙනාට විතරයි. වටපිට බල බල බැලුවොත් ඈතට වෙලා බැලුවොත් මේක නැහැ. ඒ නිසා ඕනෙම දෙයක ඇතවීම නැතිවීම තියෙනවා මේ කම්පන වේගයට ගියාම ඒක හටගත්ත දවසක් ඉවර වෙන දවසක් නැහැ පුදුම වේගයකින් ඒක කම්පන වෙනවා මුලැමැද ගල්ලන්න බෑ ඒතර පේනවා මේ සියලු මුලැමැද ගල්ලන්න පුළුවන් සංස්කාර යටතම තියෙන තට්ටුවක් ඒක හුදු ශක්තියක් විතරයි ඒකට ගියාට පස්සේ ඇතුළ පිට හොඳ නරක මුලැමැදක මොකක්වත් නැහැ ඉතින් කාටද පුළුවන් මේ පරාසයම බලන්න මුලැමැදක පේන ආනපානේ ඒක හොඳටම ලං වෙලා බලනකොට පේන මේ කම්පන වේගයේ ආහන්නේ දෙකම එක සැරේ දැකපු කෙනාට පේනවා මේ කම්පන වේගිකවත් ආනපනිකවත් දෙකම එකයි. ශක්ති දෙකක්. බලන සමීපස්ත භාවය අනුවයි තීන්දුව වෙන්නේ. ඉතින් ඒ නිසා කාට හරි අමරණීයත්වයට යන්න ඕන නම් ඉපදෙන්නේ නැති මැරෙන්නේ නැත් තත්වෙට ශක්තියට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච ගමන් ඉන් එයා ඊට පස්සේ මැරෙන්නේ නැහැ. ශක්තියෙන් ඈත් වෙලා බලන්න ඈත් වෙන්න වෙන්නේ ව නිට්ටය වෙලා සුඛ වෙලා සුබ වෙලා මුලැමැද අග තියෙනවා. ඒකෝට මරණයට ලක් වෙනවා. ඒ නිසා වෙලාව බලලා අර සමීප ශක්තියට නැත්නම් ඒ ක්‍රියාශක්තියට සම්බන්ධ වුණොත් තමන්ට තේරෙයි මේ ශක්තිය නිතරම බලහින අපි භාවනාවෙන් එතෙන් යනකම් ඒක හටගත්තු තැනක් නෑ ඒක හැමදාම තියෙනවා. ඉතින් යෝගාවචරයට සමහර සමහර වෙලාවල් වල සමහර පරියන්කවල සමහර සක්මන්වල සමහරලාට ඉදිරියට වැඩවලදී මේ ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් බව තේරෙනවා. එතකොට තේනවා එතන තිරියන් වීමක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමසා විදීගෙන ගන්නවා කොහොමද මේ පුළුවන් තරම් වෙලාවක් ඒ ආසන්න උත්සන්න ශක්තියත් එක්ක ඉන්න. ඒ නිසා Nirodhe දැකපු කෙනාට තමයි Nirodha මාර්ගය තේරෙන්නේ. මේක පළවෙනි වතාවට හරි දැක්කනම් නැත්නම් මතු කරගත්තා නම් ඉස්මතු කරගත්තා නම් ඒචාර බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව නිසා ඊට පස්සේ යෝගාවචර තියෙන යුතුයකම තමයි ඒක නැවත නැවත භාවිත බහුලීගත කරලා ඒක තමන්ගේ හැබෑ නිවහන බවටපත් කිරීම. අවසරයි ස්වාමීන් වහන්සේ වාර්තා එපමණයි. අපි විනාඩි 50ක් අරගෙන තිනවා ඒ කියන්නේ විනාඩි 5කට එක ගානේ විතර දාලා තියෙනවා. හොඳ ප්‍රගතියක් තියෙනවා. තව විනාඩි 10ක අතීතය ඉතිරියක් තියෙනවා කාට හරි අවශ්‍ය නම්. අතර 15ක විතර තියෙනවා. වෙන ප්‍රශ්නයක් නගන්න. එහෙම නැත්නම් අපි ඒක බොහොම සතුටින් බාර ගන්නවා ඒ අතිරේක කාලයේ සක්මන කරලා. දැන් විශේෂ ප්‍රශ්න නැහැ. ඒ නිසා අපි මෙතනින් ප්‍රශ්න විචාරතුක වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. අපි ගන්නවා මෙතෙන් පටන් කාලේ 3 දක්වා සක්මන් භාවනාව සඳහා අපි 3ට රැස් වෙනවා. සාමූහික භාවනාවට ශිළු දෙනාටම තෙරුවන් සරණයි.